ශාස්ත්‍රාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති මහා කම්මඨානාචාර්ය පූජ්‍යපාද නා වූ මේ අරිය ධර්ම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 අග්ගස්මින් දානං දගතං අංගං කුඤ්ඤං පවන්දති අංගං ආයුචවන්නෝ ච යසෝ කිත්ති සුඛං බලං අංගස්ස දාතා මේදාවි අංග ධම්ම සමාහිතෝ දේව භූතු මනුස්සෝ වා අංගප්පත්තෝ පමෝදති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සීලයෙන් අග්‍රයි සමාධියෙන් අග්‍රයි ප්‍රඥාවෙන්ද අග්‍රයි විමුක්තියෙන්ද විමුක්ති ඥාන දර්ශනයෙන් අග්‍රයි ධර්මදේශනාවන්ගෙන්ද රූප විලාසයෙන්ද අග්‍රයි කාර්මී සම්භාරයෙන්ද අග්‍රයි සෑම අංශයකින්ම අග්‍රයි ජේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි. ආලා කියනවා නේද? උපන් දවසේදී පොළොව තලයට සිරිපත් තුල දික් කරන වෙලාවේ තියුම් පැන නැගුණා. දස දිසා බලා උතුරු දිශාවට සත්‍ය වනක් පිය නැගුවා. තබන පියවරක් ගානේ නෙළුම් මල් පිපුණා. මේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ උපන් මොහොතේ අනිත්‍යයට පෙනුනේ 16 ඇවිරිදි සෞබරණින් සැරසුණු රජ කුමරෙක් වගේ. දෙනි දේවතාවෝ සාකාමර සලමින් හේසත් ධර්මින් සුවඳ සුණු විසුරුවමින් සුවඳ මල් වගුරුවමින් සාදුනාද පවත්වමින් කියනවා ස්වාමීනි ඔබ වහන්සේට වඩා උතුම් කෙනෙක් මේ දිශාවේ නැහැ කියලා දස දිශාවේ මැත්තු කිව්. ඒ වෙලාවේ බෝසතුන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ අභීත සිංහස්වරයෙන් ගාථාවක් කියා හිටියා. අග්ගෝ හමස්මි ලෝකස්සේ ජෙට්ටෝ හමස්මි ලෝකස්සේ චෙට්ටෝ හමස්මි ලෝකස්සේ අයමන්තිමා ජාති නක්ඛිදා නිකුණබ්බවෝ මේ වචනයේ බුදු වීම සඳහා පහළ වන බුද්ධාංකුර බෝසතුන් වහන්සේලා උපන් දවසේදී ශ්‍රී මුඛයෙන් දේශනා කරන සිංහනාදයක් මේක දෙවි මිනිසුන්ගේ සිතේ සාදුනාද ඇති කරවන වචනයක් බාටපත් වුණා තම ලෝකයාටම අග්‍ර වෙමි. ලෝකයාටම ජේෂ්ඨ වෙමි. ලෝකයාටම ශ්‍රේෂ්ඨ වෙමි. මේ මගේ අන්තිම ඉපදීමයි. නිම්මත්යේ මට පුනර්භවයක් නොමැත කියන මේ වචනය උපන් දවසේම දේශනා කළා. මේ දේශනේ කරන්නේ උපන් දවසේ මොනතරම් ආත්ම ශක්තියක් තියෙන්නේ නැද්ද? ඒ කියන්නේ තුසිත දිව්‍ය ලෝකෙන් චුත වුණේ සිහි නුවණින්. මව කුසේ පිළිසඳගත්තේ සිහි නුවණින්. මා කුසේ දසමසක් පිළිමයක් වාගේ වාඩි වෙලා ජීවත් වුනේ සිහි නුවණි. මා කුසෙන් ලුම්බිනි ශාල වනෝද්‍යානයේ උපන්නේ සිහි නුවණි. සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් නිමි විෂ අසංඛ්‍ය කල්පලක්ෂයක් තිස්සේ පහළ වූ සංලක්ෂ 12000ක් බුදුවරයන් වහන්සේලාගේ ශ්‍රී මුඛයෙන් දසෝ දහම් ප්‍රතිගණගත් මේ උත්සමයන් වහන්සේ මේ අන්තිම වරට පහළ වුණේ ප්‍රඥාවෙන් අගතන්පත් ලෝතුරා සම්මා සම්බුදු වුණු පිණිසයි. ඒ මේ සරුවඥන් වහන්සේ දේශනා කළේ අග්ගප්‍රසාද සූත්‍රාන්තයේ ගාථාවක් මේ මාතෘකා කෙරෙන්නේ. අග්ගප්පසාද සූත්‍රාන්ත දේශනයේ අංගුත්තර නිකායේ චතුස්ක නිපාතයේ සූත්‍රයක්. ඒකේ තියෙනවා දහම් ප්‍රදහතරක්. යාවතා භික්ඛවේ අපදාවා විපදාවා චතුප්පදාවා බහුප්පදාවා තථාගතෝ තේසං අග්ගමස්සායති යදිදං අරහං සම්මා සම්බුද්ධෝ මේ පළවෙනි කාරණයයි මහණෙනි තා නැති දෙපා ඇති සිව්පා ඇති බොහෝ පා ඇති යන්තා රූප ඇති අරූප නැති සංඥා ඇති සංඥා නැති සංඥා ඇත්තේ නැත්තේ නැති යන්තා සත්ව කොටාසයක් ඇතුත් ඒ සෑම සත්‍යයන් අතුරින් තථාගත වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අග්‍රයි කියන එක පළවෙනි දහම් පදයයි. යාවතා භික්ඛවේ ධම්මා සංකතාව අසංකතාව විරාගෝතේ සංවග්ගමක්ඛායති යදිදම් මදනිම්මදනෝ පිපාසු විනයෝ ආලේ සමුග්ඝාතෝ වට්ටුපච්චේනෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං මේ ලෝකේ යන්තා සංකත අසංකත ධර්ම තියෙනවා නම් ඒ සෑම ධර්මයක් අතුරෙන් විරාග නිරෝධ සංඛ්‍යාත නිර්වාණ ධාතුම අග්‍රායි ජේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි උත්තමයි මද නිම්මදනෝ සීලම සත්‍විසි මද නිර්මදනය කරන ධර්මයක් පිපාස විනයෝ 108 වදාරුන් තෘෂ්ණා පිපාසයෙන් නිවන නිවන ආලේ සමුග්ගාතෝ තෘෂ්ණා ආලේ නැසන නිවනක් සක්තුපච්ඡේදෝ සංසාර ගමන නවත්වන නිවනක්. සංලක්ඛයෝ විරාගෝ තෘෂ්ණාව නැති කරන විරාග නම් වූ ඒ සාන්ත නිර්වාණ ධාතුව අග්‍රයි, ජේෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි, උත්තමයි කියා දෙවෙනි පදයේ දේශනා කළා. යාවතා භික්ඛවේ සංඝාවා ගණවා තථාගත ශාවක සංඝෝ තේ සංවග්ගමක්ඛායති යදිදං චත්තාරි පුරිස යෝගානි අට්ඨ පුරිස පුද්ගලා හේස භගවතෝ ශාවක සංඝෝ මහණෙනි යන්තා සංඝ පිරිස ඉන්නා නම් ලෝක ධාතුවේහි ඒ සෑම සංඝ පිරිස අතුරෙන් තථාගත ශ්‍රාවක සංඝරත්නයේ අග්‍රයි ජේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි උත්තමයි එනම් පුරුෂ යුගල වශයෙන් හතර නමක් හෝද පුද්ගල වශයෙන් අට නමක් හෝද ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලි කරණීය අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර ගුණ ඇති ශ්‍රාවක සංඝ රත්නේ සීලම සංඝ සමෝය අතුරෙන් අග්‍රයි ජේෂ්ඨයි උත්තමයි කියා දේශනා කළා. යාවතා භික්ඛවේ මග්ගාවා ප්‍රතිපදාවා අරියෝ අත්සංගිකෝ මග්ගෝ තේසං අග්ගමක්ඛායති ලෝකේ යන්තා පිළිවෙත් ක්‍රම ඇතනම් මාර්ග මාර්ග ප්‍රතිපදා ඇතනම් ඒ සීලම මාර්ග ප්‍රතිපදා අතුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශ්‍රේෂ්ඨයි කියා දේශනා කොට වදාලා. යේ මික්කමේ බුද්ධේ පසන්න අග්ගේතේ පසන්න යම් කෙනෙක් බුද්ධ ධර්මයේ කෙරේ පැහැදුනාද ඒ අත්ංගේ පැහැදීම අග්‍ර වූ ප්‍රසාදයක්. අග්නේ කෝපන පසන්නා නම් අග්ගෝ විපාකෝ හෝති මානිනි අග්‍ර වූ බුද්ධ රත්නයේ කෙරෙහි පැහැදුණුන්ට විපාකයක් අග්‍ර ලෙස ලැබෙනවා. ධර්ම රත්නයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෙරෙහි යම් කෙනෙක් පැහැදුණා නම් ඒ පැහැදීම අග්‍ර වූ ප්‍රසාදයක්. මේ අග්‍ර වූ ප්‍රසාදයෙන් ලැබෙන ආනිසංසය අග්‍ර වූම ආනිසංසයක් බාටපත් වෙනවා කෙනෙක් මේ දේශනයේ සාරාංශයයි. ධාතාවේ තේරුමත් ඒකයි. අග්ගස්මින් දානං දදතං අග්‍ර වූ රත්නත්‍රේ කෙරෙහි පැහැදීමෙන් දානයක් දෙනවා අග්ගෝ විපාකෝ හෝති විපාකයේ අග්‍ර වශයෙන් ලැබෙනවා අග්ගං ආයෝච වන්නෝච යසෝ කිත්ති සුඛං බලං අග්‍රවෝම ආයුෂයක් අග්‍රවෝම වර්ණයක් අග්‍රවෝම යසසක් අග්‍රවෝම සැපයක් අග්‍රවෝම බලයක් මේ සියල්ලම ලැබෙනවා දේව භූතෝ මනුෂ්‍යෝ වාග්ගප්පත්තෝ ප්‍රමෝදති දේවත්වයට ගියත් මනුෂ්‍යාභාවයේ හිටියත් හැමතැනම අග්‍රගණ්‍ය කෙනෙක් බවට පත් වෙලා සතුට වෙනවා සැනසෙනවා කියන එක මේ ගාථාවේ කෙටි තේරුමයි. පින්නතුනි දැන් මේ අදා ප්‍රසිද්ධ කරන්නේ අග්‍ර වූ මහා පිංකම. අපේ පූජනීය රාජකීය පඬිත් කඩවැද්දේ ශ්‍රී ජනවංශ ආභිදාන මාහිමියන් වහන්සේගේ ජන්මදිනයේ නිමිත්තෙන් මුල් කාලයේදී කොහොන්ලන් ඇතුලේ රෝහණ යෝගාසන මධ්‍යස්ථානයේ කතරගම කිරිවේගත් පින්කම් කේලියක් පවත්වාගෙන ආවා. ඒ අතර 1973 74 75 කියන වර්ෂවලදී දළදා මාලිගාවේදී මේ පින්කම පවත්වාගෙන ආවා. ඒදී ඇතිවෙච්ච යම් යම් අපහසුතා දැකලා ඒ ඒ තැන්වල කරනවාට වඩා තමන් වැඩින් නැතනදී පින්කම කිරීම වැදගත් පහසු විරණියෙන් කරන්න පුළුවන් කියලා 76 වසරෙන් පසුව මෙම ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානයේ මේ ජන්මදිනයේ පින්කම ආරම්භ කරන්න යෙදුණා. මේ මාහිමියන් වහන්සේ නිතරම කියනවා මං උපන්නේ පරිදි වෙන්නයි කියලා. උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් කියනවා මං උපන්නේ පරිදි වෙන්නයි කියලා. ඒ මොකද වෙන කිසිම චේතනාවක් උන්වහන්සේට තිබෙලා නැහැ. බුද්ධ ශාසනයේ පැවිදි වෙලා නිකම් පැවිදි ජීවිතයක් නෙමෙයි. අග්‍රගණ්‍ය වූ සීලවන්තයෙක් වාටපත් වෙලා ධර්මාඥානින් භාවනාඥානින් මුදුනටපත් වෙලා කිරියන බුදු ශාසන ආරක්ෂා කර ගැනීමටයි මේ මාහිමියන් වහන්සේ ලෝ පහළ වුණේ. අදයේ නෙමෙයි කල්ප අසංඛ ගණන් තිස්සේ බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලායි මේ මාහිමියන් වහන්සේ මේ බුදු සසුනට උරදී ලයදී දිනේන බුදු සසුන ආරක්ෂා කර ගැනීමට සිල්වත් ගුණවත් නැනවත් ධර්ම විනයදර බුද්ධ පුත්‍රයන් වහන්සේලා ඇති කරලා උන්වහන්සේ අන්තිමේදී සුසිත දිව්‍ය ලෝකයට හෝ වැඩි අද අපි ආරාධනා කරනවා මේ දවස් හතේ තේලියට කෙන පින්කම් පෙළට දිවෙන්නට යොහාගෙන සාදරයෙන් අනුමෝදන්ව තමන් වහන්සේගේ බෝධි සම්භාර මුදුන් පමුණවා ගන්නාසේක්වා කියලා අපි ආරාධනා කරනවා. ඒ මාහිමියන් වහන්සේගේ ජන්මදිනයේ නිමිත්තෙන් අද දවසක් තේලියට පැවැත්වෙන පින්කමේ ආරම්භක දවස ආදායි අද දවසේ කරන පින්කම අග්‍රගණ්‍ය වූ පින්කම බාටපත් වුණා කියන කප්‍යාවංකෝ ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ මේ සුනිල් මහත්මයාගේ ප්‍රධානත්වයෙන් තා විශාල පිරිසක් එක්කාසු වෙලා ඒක ලංකාවේ නානා දිසා භාගෙන් මේ මොල් රාගලාදී ප්‍රදේශයෙන් පවා එක්කාසු වෙලා විශාල පින්කමක් අද මේ ආරම්භ කරනු ලැබෙන්නේ. ඉසිල් පිරිස එකතු වෙලා සීල භාවනා ප්‍රතිපත්තියෙන් ප්‍රතිපත්ති පූජා කරනවා. ඒක මේ දානෝපස්ථාන පින්කමේ අග්‍රගාමී පින්කම අද මේ සිද්ධ කරන්නේ ආමිෂ දානයයි ධර්ම දානයයි දෙකම එකාසු කරලයි. විශේෂයෙන් මේ ධර්ම පුස්තකය ගැන කැටි හැඳින්වීමක් කළ යුතුව තියෙනවා. අපේ සරුවක්යන් වහන්සේ දෙසූ ශ්‍රී සද්ධර්මයේ රස වශයෙන් එකයි විමුක්ති රසයයි ධර්මිනේ වශයෙන් දෙකයි හිතක වශයෙන් තුනක් වෙනවා විනය සූත්‍ර අභිධර්ම කියලා නිකාය වශයෙන් පහක් වෙනවා දීඝ නිකාය මධ්‍යම නිකාය සංයුක්ත නිකාය අංගුත්තර නිකාය කුද්දක නිකාය කියලා අංග වශයෙන් නවයක් වෙනවා සූත්‍රයේ ගෙය්‍ය වෙය්‍යාකරණ ආදී වශයෙන් ධර්මස්කන්ධ වශයෙන් 84000ක් වෙනවා. කිනුතුන් අහල ඇති ධර්මාශෝක රජුරෝ බෞද්ධයා වෙලා දීර්ඝ කාලයක් ඉන්කම් කරගෙන යන අතර බුද්ධ ධර්මයේ කොටෙද්ද කියලා අහලා 84000ක් ධර්මස්කන්ධයයි බව දැනගෙන ධම්බුද්ධියේ පුරාම සිද්ධාස්ථාන 84000ක් කෙරෙව්වා. විහාරස්ථාන 84000ක් ඇති කෙරෙව්වා. අනුහය කෝටියක් ධනෙ වැය කරලා. ඒ තරම් ධර්ම ගරුත්වයක් මේ රජතුමාට ඇති වුණා මේ ධර්මයේ තියෙන වටිනාකම දැනගෙන. මේ මේ ධර්ම ස්කන්ධය විනය සූත්‍ර අභිධර්ම නමින් කොටස් තුනකට බෙදෙනවා. එතන විනය පිටකයේ විශේෂයෙන් ග්‍රන්ථ පහක් අයිති වෙනවා. සූත්‍රාන්ත පිටකයේ ප්‍රධාන ග්‍රන්ථ 19ක් අයිති වෙනවා. අභිධර්ම පිටකයේ ග්‍රන්ථ හතක් අයිති වෙනවා. ඒ සූත්‍රාන්ත පිටකයේ අභිධර්ම පිටකයේ කොටස් කොටස් වශයෙන් එකාස් වෙලා අද කාලේ පරිහරණය සඳහා මුද්‍රණය වෙච්ච ධර්ම පුස්තක ඔක්කොම 57ක් වෙනවා. ඒ වාචාම ගෞරව සම්ප්‍රයුක්තව බලවත් ශ්‍රද්ධාවෙන් යුතුව මේ පරිත්‍යාග කරන්න යෙදුනේ සසර වසනා තුරු මේ ජීවිතේ පටන් නිවන් දකින්න තුරු කුකුලකම් භවයක් පාසා ප්‍රඥාවෙන් අග්‍රව ධර්මඥානයේ ප්‍රතිපත්ති ඥානයේ මුදුන් පමුණවා ගන්නටත් එමඟින් සුවසේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු වාසනා වේවා කියන සුද්ධ වූ ප්‍රාර්ථනාව තුනි. එනිසා මේ අග්‍ර වූ පූජාවක් ඉන්නතුන් අහල ඇති. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සබ්බං රසං ධම්ම රසෝ ජිනාති. සබ්බං රතින් ධම්ම රතේ ජිනාති අන්නක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති කියලා සක්දේව රජුරවන්නේ දේශනා කළ ගාථාවක්. සීලම දානියන් අභිභවාගෙන ජයගන්නේ ධර්ම දානයයි. සීලම රසයන් අභිභවාගෙන ජයගන්නේ ධර්ම රසයයි. සීලම ඇලීම් අභිභවාගෙන ජයගන්නේ ධර්මයේ ඇලීමයි. සීලම දුක්ඛයන් අභිභවාගෙන ජයගන්නේ කෘෂ්ණාක්ෂය නම් වූ අමහා මහ නිවනයි. ඒ මේ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිසයි මේ ධර්ම පූජා පවත්වන්නේ කියන අදිෂ්ඨානය ඇති කර ගන්නට ඕනේ. ඉස්සර අපේ පරිණ ආචාර්යයන් වහන්සේලා ධර්ම පුස්තක ලියනකොට පොතේ අන්තිමට ලියනවා එක වචනයක්. අක්කඩං ඒක මේකම්පි බුද්ධ රූප සමන්තියා කියලා. මේ ලියන එක එක අකුණක් එක එක බුදුරුවක් හා සමානයි කියලා ගෞරව කරනවා. එතකොට මේ ධර්ම පුස්තකවල තියෙන එක එක අකුණ එක එක බුදුරෙන් වාසේ නමක් හා සමානයි කියලා හිතන්න පුළුවන්. ඒ බව සරුවක්ඥන් වාසගේ ශ්‍රී මුඛයෙන් දේශනා වුණ ආනන්දමාණියන් වහන්සේට පින්වන් ඇදීදී යෝකෝ ආනන්දමය ධම්මෝ ච විනියෝ ච දේශිතෝ පඤ්ඤක්ඛෝ සෝවෝ මමක්ඛයේන සත්තා කියලා ආනන්දය මා විසින් ඔබට යම් ධර්මයක් විනයක් දේශන ලද නම් පනවන ලද නම් මගේ ඇලෑමෙන් මේ ධර්මයේ විනය ඔබට සාතුරු වෙනවා කියන එක දේශනා කළා තියෙනවා. පිරිනිවන් පාන එක සරුවඥන් වහන්සේයි ජීවමාන සරුවඥන් වහන්සේලා 84000ක් අදින්න අසමානයි මේ ධර්මයේ මේ විනයේ ලෝකවැතීම. එනිසා මෑත භාගයේ ශ්‍රී ලංකාවේ ඇති වෙච්ච තා ධර්මලාභයක් තමයි එක තැනකින් මේ ධර්ම කුත්තල කිසිවක් අඩුවක් නැතුව මිලට අරගෙන පූජා කරගන්න ලැබීම. එනිසා මේවා සම්පාදනය කළේ එවාගේම සංස්කරණය කළේ ඒ සීල දෙනාටද ධර්මඥානය ලැබී අමා මහ නිවන් සුවපත් වේවා කියලා අපි ආශිර්වාද කරන්නට ඕන. මේ දහම් පොත්පත් පරිහරණය කරන සිල්ලුතුන් වහන්සේලාට අකුරක් අකුරක් ගානේ අර චතුපටිසම්භිදාඥා ලබන තරමට ධර්මඥානය ලැබේවා. ඒ ධර්මඥානය පරිත්‍යාග කිරීමේ කුසල බලයෙන් අප සෑම දෙනාට ධර්මඥානයේ ඇතිව නිවන් මඟ යා ගන්නට ජාති ජාතිත් වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එනිසාද මේ සඳහන් කළ අග්‍රදානීය ගැන කෙටියෙන් මේ හඳුන්වුවේ දීර්ඝ දේශනාවක් කරන්න අපට අවසර නැහැ. අපේ ලියන මහත්මයා කියන අනේ ස්වාමින් වහන්සේගේ සනීප මගිනේද තව ස්වාමීන් වහන්සේ කෙනෙකුට පාරුණ මැනව කියලා බොහොම කරුණාවෙන් ආරාධනය පිළිගත්තා. එනම් අද මේ අග්‍ර දවසේදී පළමු වරට දහම් පදයකින් සංග්‍රහ කරමින් මේ පුණ්‍යලාභය අත්පත් කර ගැනීම පිණිසයි මේ දහම් කතාව අපි කෙටියෙන් ඉදිරිපත් කරන්න යෙදුනේ. එනිසා පින්වත් සුනිල් මහත්මයා නම් ප්‍රධාන මේ නාම ලේඛනයේ සඳහන් වෙන සදාවත් පිළිසෙ ශ්‍රේණියද සිද්ධ කරගන්නා ලද මේ පින්කම් පිළේ ආනුභාවයේ ගෞතම සම්බුද්ධ ශාසනය අවුරුදු 5000ක්ම නිර්මලව පවත්වා ගන්න හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන් මේ ත්‍රිපිටක ධර්ම පූජාව සඳහා ධනෙ පරිත්‍යාග කළේ චන්දන කුරුක මහත්මයා ප්‍රධාන ඥාති පිරිස දෙමෝපියන් දහා ධාර්යාවට නිවන් සුව පතාගෙනයි මේ පින්කම සිද්ධ කරලා තියෙන්නේ. එවාගේ මන්ත්‍රී වැදන්ද මහත්මිය ප්‍රධාන ඥාති පිරිස රාගේ මාළමේ දායක පිරිස සමග සුනිල් වරුගේ මහත්මයා මේ හැමදෙනාම බලවත් ශ්‍රද්ධාවෙන් ඉදිරියට තවත් ධර්ම පුස්තක පූජා කරන තරම් උද්‍යෝගයෙන් මේ පූජාව සිදු කරලා තියෙනවා. එනිසා මේ සෑම දිනාට මේ ධර්ම දානානි සංසය අග්‍ර දානයක්ම වේවා. මේ අග්‍ර දානියෙන් අග්‍ර වූම ආයුවන් සැප බල ඥාන වැඩිලා අග්‍ර වූ අමා මහ නිවන් සුව පිණිස හේතු වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද මේ දවසේ සිද්ධ කරන පින්කම් අතර කරත පින්නතුන් ඊයේ සන්ධ්‍යාවේ ගිලන්පස දාන පිනම සංඥාවේ බෝධි වන්දනාදී සහභාගී වුණා ධර්ම ශ්‍රවණය කළා. රාත්‍රී කාලයේ බොහෝ සේ නිින්දක් නැතුව ආගේ මේ පින්කමේ කටයුතු යෙදී සිටියා සංවිධාන කරගත්තා. උදේ පාන්දර වේලාසනින් අවදි මේ දාන කටයුතු සංවිධාන කොට බුද්ධ පූජා පවත්වා සංඝ රත්නයේ දා සිල් පිළිසෙට දානෝපදාන පැවැත්තුවා. දැන් මේ තුනුරුවන්ගේ ගුණ සිහිපත් කරමින් පිරිත්‍යා කියා ආශිර්වාද කරමින් සූදානම් කරගත් දාන වස්තුවේ අග්‍රභාගයෙන් බුද්ධ පූජා පැවැත්වුවා සංඝ රත්නයේ වඩින වෙලාවේ ආරි මහා සංඝ රත්නයේ ගුණ සජ්ජායනා කරමින් හිතා ගෞරවයෙන් පිළිගත්තා ඒකම සීලේක පිහිටා පින්දපාත දානයේ පිරිනැමුවා එවාගේ මේ ධර්ම පුස්තක ආශේසු අෂ්ඨ පරිස්කාරාගේ පූජා භාණ්ඩ සියල්ල සංඝ සතුවට පූජා කරගන්න යෙදුණා දැන් මේ කෙටි කෙලියම කෙටි බණ කතාවකට සවන් දුන්නා. මේ හැම දෙයකින්ම අපි සිද්ධ කළ කියන්නේ පින්නතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමයි. මේ පින්කම සිද්ධ කෙරේ තුනුරුවන්ගේ ගුණ මෙනෙහි කරගෙන තුනුරුවන් කෙරේ චිත්ත ප්‍රසාදයෙන්. ඒ ප්‍රසාදය තුල ඇති කර ගන්නා ලද ඥාන සම්ප්‍රයුක්ත සිතේ අමෝහ ඡායසිකය සම්මාදිට්ඨියයි. මේ නිසා නිවන් ප්‍රතිමේ කුසලය සම්මා සංකල්පනාවයි. මේ සඳහා ගන්නා ලද කායික ඡාසිත උත්සාහය සම්මා වායාමයයි. මේ පින්කමේ යෙදුනා වූ කුසල් සිතේ සිහිය සම්මා සතියයි. කුසල් චිත්තේ කාග්‍රතාව සම්මා සමාධියයි. මේ සඳහා භාවිතා කළ වචන සම්මා වාචාවයි. මේ සඳහා කය මෙහෙස වීම සම්මා කම්මන්තයයි. මේ සඳහා පිරිසුදු සිතින් උස්මගෙන ජීවත් වීම සම්මා ආජීවයයි. මෙතේ මේ කුසල චිත්ත පරම්පරාව මෙතෙක් කියා පමන කරන්න බැරි තරම් කෝටි ප්‍රකෝටි ගණන් චිත්ත වේති කුසල චිත්ත වේති පෙරපසු ගමන් වශයෙන් පහළ වුණ ඒ තුන්සිත පාදවාගෙන ඇති කර ගන්නා ලද මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩන කුසල චිත්ත වේති තුලින් අපි සංසාරයේ ගෙති කරගත්තා අමා මහ නිවන සමීප කරගත්තා අපට මේ ජීවිතේ තව තවත් මේ වාගේ නිවනට උපනිශ්‍රේ වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන පාරමී කුසල රැස් කරගන්නට නිරෝගී සුවය චිරජීවනයේ දීර්ඝාසක් වේවා කිය අභිෂ්ඨාන සබා ගනිමු. එනිසා අද විශේෂයෙන් මේ සිදු කරගන්නා ලද උදාන කුසල සම්භාර ධර්මයේ ප්‍රාර්ථනා කරනවා අපවත් හේවදාල පූජනීය රාජකීය පඬිත කඩවැද්දේශේ ජිනවංශා විදානමා හිමියන් වහන්සේටත් පූජනීය රාජකීය පඬිත මාතරිසිරි ඥානාරාම විදාන මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේටත් පූජනීය අතුරුගිරියේ පඬිත ශ්‍රී ඥානිමුල මාහිමියන් වහන්සේටත් අපවත් හේවදාල සීලම සංඝ පිටුන් වහන්සේලාටත් අත්පත් වීමෙන් ඒ මාහිමියන් වහන්සේලාට භවයක් භවයක් පාසා සුගති සම්පත්ම ලැබෙමින් බෝධි සම්භාන මුදුන් පමුණවාගෙන නැවත නැවත මේ බුදු සසුනේ චිරස්ථිතිය සඳහා කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ පහළ වී බුදු සසුන ආරක්ෂා කරගෙන මතු ලෝතුරා බුදුබාම ලබන්න හේතු වේවා කියලා අපි ගෞරවයෙන් ආශිර්වාද කරමු ඒකම විශේෂයෙන් අපි මේ සස්ස් කරන සෑම කුසලී කානුභාවයෙන් සීඝ්‍රයෙන් පිරිනන ශාසන ප්‍රතිපatti නොපිරිහි අඳුරු නොවේ අතුරු දාන් නොවේ අවුරුදු 5000ක් තිස්සේ ගගනතලයේ සඳහිරු මණ්ඩලෙන් දිදුලමින් බබලමින් අපරාජිතව විරාජිතව නිර්මලව අවුරුදු 5000කට වැඩි කලක් ශ්‍රී ලංකාවේ බුදු සත්න පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. එවාගේම ජීවමානව වැඩ සිටින්නා වූ ශාසන භාරධාරී මහා සංඝ පිතෘන් වහන්සේලා ශ්‍රේෂ්ඨලා ප්‍රදාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට බුදු සසුන ආරක්ෂා කර ගනිමින් සදාම් ආලෝකේ ලෝක බෙදා දෙනු පිණිස අප මේ රැස් කර ගන්න කුසලයේද ආශිර්වාද පූජාවක්ම වේවා කියා ප්‍රාර්ථනා කරමු. ඒකම පින්වත් මේ සුනිල් මහත්මයාට මුලින් මේ පින්කම් සඳහා උපකාරී වූ කල්යාණ මිත්‍රයන් අතරට අරලෝසපත් දීපී කඳනාරාකි මාතාව එවාගේම තවත් සහභාගී වන KMD කුරුප මහත්මයා විනිප්‍රත් කුරුප කුරුකු නැතිනිය, ලලණී කුරුකු නැතිනිය, සෝමාවතද සිල්වා මාතා මේ සෑම දිනම සිහිපත් කරන අතරතේ තමන්ගේ මේ මව්පියන් හා සසෝ සීලම ඥාතීන්ද මේ කුසල සම්භාරයත් වේවා මේ පින් වලින් මේ සෑම දිනකට භවයක් පාසා සුභපි සම්ප්‍රසිද්ධ වේ මත්වනාගතේ ප්‍රතු භෝධි ඥාන වලින් අග්‍රේ අමා මහ නිවන් සුවක් වේවා ආඛ්‍යා කරුණාවෙන් පින් පමුණුවමු විශේෂයෙන් කළ ගුණ සැලකීම සීලම ගුණයන්ට අග්‍ර වෙනවා එනිසා මේ පින්කමේ මුල් ආරම්භයේදී නීත මුලින් මඟ පාදා දුන්නේ දැනට අසනීප ගානේ සින්න පොජ පූජ්‍ය විනයාචාර්ය අබුරුගල ධම්මසිද්ධ ස්වාමීන් වහන්සේට මේ පුණ්‍ය ආභේතුවෙන් නිරෝගී සුවය චිරජීවනයේ දීර්ඝාසත් වේවා රාගේම ධර්මාඥානයේ සඳහා පිහිටාදාන වූ පූජ්‍ය කුලංගාවේ චන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේටද පූජ්‍ය අපාගොල්ලේ සෝමාස ස්වාමීන්ද්‍රයන් වහන්සේටද නිරෝගී සුවය චිරජීවනයේ දීර්ඝාසත් වේවා මට ආශිර්වාද කරන අතරේ මෛත්‍රියෙන් මම ඒ ආශිර්වාදය පිළිගන්නවා ඒකම සසෝ සියලෝම සංඝ රත්නයේද මේ කුසලානිසංස බලයෙන් නිරෝගී සුවය චිරජීවනයේ හේතුව ත්‍රිපිටක ධාරීව ඥානවිඥා ලාමීව බුදු සසුන ආරක්ෂා කරගනිමින් සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධියේ සලසා ප්‍රතු බෝධි ඥාන වලින් ශාන්ත නිවන් සුව ලැබුණු පිණිස හේතු වාසනා වේවා ආශා මෛත්‍රියෙන් ආශිර්වාද කරමු ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක ඉෂ්ඨ දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමා සාදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් චිත්ත ප්‍රසාදයෙන් මෙපින් අනුමෝදන් වෙත්වා දිව්‍යයේ මේ ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩි දියුණුව නාවාරයක් සම්බුදු සසුනට පූජාව ශ්‍රී ලංකාදීප ධරණී තලයේහි සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරමින් බුද්ධ ශාසනය පිහිට ලබාගෙන බුදු සසුන ආරක්ෂා කරගෙන පැතු බෝධි ඥාන වලින් අග්‍ර වූ නිර්වාණ ධාතුව ලබත්වා ආඛ්‍යාති විරාජ මණ්ඩලයට ආශිර්වාද පින් පමුණුවමු. එවැගේම හිතාහිත මැද සෑම සත්‍යයන්වත් මෙම ආරණ්‍ය සේනාසනේ පටන් අවක ගම් නගර ලංකාව දමදෙව් තෙල මේ සක්වල සීනු සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයට මේ පුණ්‍ය ලාභයක් වේවා. සීනු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සෝපත් වෙත්වා දරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා චතුරාර්ය සත්‍ය අවබෝධ නිරෝධයෙන් ශාන්ත නිවන් සුව ලබත්වා ආඛ්‍යා මෛත්‍රියෙන් පින් පමුණුවම එසේම තුන්සෙට පාදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ ප්‍රතිමින් සංගරෝණට ආනිවන්න සැප බල ඥාන පිරිනමමින් සෝමනස්ස සාගතව ඥාන සම්ප්‍රයුක්තව සිද්ධ කර ගන්නා ලද මේ උදාර කුසලාන භාවයෙන්ද බුද්ධාගී රත්නත්‍රා අනුභවයෙන්ද ජීව මණ්ඩලයේ රැකවරණින්ද කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන්ද අද මේ මහා පින්කමන සහභාගීව සිට නන්දසින් පැමිණියා වූ පින්වතුන් අතරට මොරාගල ශ්‍රී සම්බෝධි යෝගාශ්‍රමීය දායක සභාව, විසාකා කුලගල සමිතිය ශ්‍රී සම්බෝධි සහ සමාධි පදනම සහ කොළඹ කුරුකු පවලේ සෑම දිනා සහ ඥාතීන්ද ගාමිණී අමරසූරී මැතිතුමා ඉන්ද්‍රාණි අමරසූරී මාතාව පවලේ සෑම දිනා සහ മന്ത്രി රාගන්ද මැතිතුමා මෙතනියේ ඇතුළු පවලේ සෑම දිනාටත් ඒ ඥාතීන්වත් මාළමේ අතුකෝරළ පින්තු රණසිංහ ගුරු සුළු මෑණිවරුන් ප්‍රධාන පිරිස ගෝණ පින්වල සරස් සුමතින්ද සුමින්ද අම්පාර නිමල් මුණසිංහ එවාගේම පානදුර සීදුව රාගම බඩකොත හිඟුටාන MDH ජයවර්ධනපුර තලංගම සහභාගී වෙන සහ අතීත දුන්න සීලුම දෙනාටම එවාගේම ඒ සෑම දෙනාගේ මව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් ආදී සියලු ඥාතීන්වත් එවාගේම ළඟින් ඉලංගකෝන් මහත්මානන්ට සුනිල් මහත්මාගේ මෑණියන්ට දැනට ගිලංග සිටින රංජනී කුරුකි මාතාව ඉක්මනින් නිරෝගී සුව ලැබේවා කියන ආශිර්වාදයක් කරන අතරතේ විශේෂයෙන් මේ දරු කුසක පූජාවට සහභාගී වූ සියලු දෙනාටම එවැගේම සීල භාවනා පිළිවෙත් පුරමින් ප්‍රතිපත්ති පූජාවේ නියුක්ත සෑම දිනාටත් එවැගේම මේ කටයුතු සඳහා දිවා රාත්‍රී දෙකී වේසන දීන මහත්මේලා සහ උපස්ථායක පින්තුන්වත් එවැගේම අපේ වර්තමාන මෙම ස්ථානයේ ගල්දුවේ ශ්‍රී සම්බුද්ධ ශාසන අනුග්‍රහ සමිතියේ ප්‍රධාන සභා භාණ්ඩාගාරිකතුමා හැමදාම ඇවිල්ලා සහභාගී වෙන ශ්‍රීමත්යේ පිළිසෙන මහත්මාණන් ඇතුළු <clears throat> නිලධාරි මණ්ඩලයටත් එවාගේම මේ දවස් හත පුරාම මේ ස්ථානයේ තෙන යන සීලොම සදාවත් බෞද්ධ පින්නතුන්ගත් මහා සංඝරුවනටත් එවාගේම පූජ්‍ය කාගොල්ලේ සෝමාස ස්වාමීන් වහන්සේ ප්‍රදාන මේ ස්ථානයේ කටයුතු වල හා දිවා රාත්‍රී දෙක වේසන සීලොම සබ්‍රාහ්මචාරීන් වහන්සේලාටත් මෙලෝ වශයෙන් ඇති අසනීපකම් අපලෝපද්‍රව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ල හිරුදුටු අඳුරසේ විහෙත විද්වාසනේ වේවා තබන තබන පීවරක් ගානේ රත්නත්‍රේ සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රජසොර සතුරු ගිනි ජල වසවිස අවියාවදාද විපත්ති වලකීවා කුසල් අරමුණෙන් සමාධී සිතින් මෙත් සිතින් බුදු ගුණ දෙලෙන් සමදා සුවසේ නින්දියාව සුවසේ අවදි වේවා ලපුරු සීනේ සමයක් නොපෙනේවා දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ මිනිස්යන්ගේ අමනුෂ්‍යයන්ගේ චිත්ත ප්‍රසාදේ ලැබේවා දෙවියන්ගේ ධාර්මික ආරක්ෂා නිරතුරුව සැලසේවා කා චිත්ත පීඩාදයක් නොවේ කායික මානසික සනසින්නේ දෙලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණ නුවණින් ධන දානේ යසීසුරින් ආයුෂින් වර්ණෙන් සැපයෙන් බලෙන් ප්‍රඥාවෙන් ශ්‍රද්ධාවෙන් සීලයෙන් ශ්‍රුතියෙන් ත්‍යාගයෙන් ඥානයෙන් හිරියෙන් උත්ප්පයෙන් භවසුද්ධතාවයෙන් පරාක්‍රම වීර්යයෙන් ප්‍රථම ඥානාදී ඥාන සමාපත්තියෙන් විපස්සනා ඥානයෙන් සිව්බම ඝේරණයෙන් සතර සංග්‍රහ වක්තියෙන් හා දසපාර හිතාදී භෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳක්මෙන් දිනෙන් දින දිනු වේවා සිතමිනි රුවණකින් කල්ප රෝක්ෂයකින් භද්‍ර ගතයකින් මේ මෙන්ද පූර්ණ චන්ද්‍රයා මෙන්ද සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල හිනීතරේ සත්‍රීකණී සමෘද්ධිමත් වේවා හිංසත් සතවර්ෂාධික කාලයක් මේ බුදු සසුනේ මෙලව දිනුව පරලෝ සුගතියේ සාන්ත නිවන පිණිස දාන සීල භාවනාදී කුසල් පාරමී පුරා ගැනීමට දරුවන් පිටින්ම දීර්ඝාස ලැබේවා සසර වසනාතුරු නරකාදී සතර අපායන් ත්‍රිවිධ සත්‍ය විනාශයෙන් අෂ්ට දුෂ්ටක්ෂණයෙන් පංච විදාන්තරාවෙන් සම්පූර්ණයෙන් සදාට අතමිදේවා දිව්‍යමානුෂාදී සුගති භූමිවලදී සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකානේ සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව ඇතුව නිවන් මඟ යා ගැනීමට ජාති ජාතිත් වාසනා වේවා සිල්වත් ගුණවත් නැනවත් බෝසත්ත්ව මෞපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිත මිතුරන් සේවක සේවිකාවන් ද කැටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදුපත් දවසේ බුදු මහා රහතුන් වහන්සේ නිමිසනසේ පැමිණ වදාළේ සදාකාලික ශාන්ත ප්‍රණීත වූ ලෝකෝත්තර අග්‍ර අමා මහ නිවන් සෝ සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ උදාරතර මහේශාක්‍ය කුසල සම්භාරයේ හැම දිනාට එකසේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු ඥාතිින්ද දෙවියන් සීල සත්නත පින් පෙත් අනුමෝදන් කරමු ඉදං වූ ඥාතිනම් හෝතු ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ